තියෙන බව දන්නේ සතෙක් වශයෙන් අපිව බඳලා කියලාත් අපි දන්නේ නමුත් මේ කරත්තේ යනවා කර්මය යනවා මේක තමයි අභිධර්මානුකූලව බලන්නා වූ තේජෝ මට්ටමට අදාළ මනෝපුප්පංගමා ධම්මා ඒකේ යථාර්ථය තමයි චේතනාවක් අටගන්නවා මේ චේතනාව කර්මය වෙලා ඒක කරත්තේ වෙලා මේ සිත අර චේතනාව අරගෙන ගමන් කරනවා එයා කරත්තෙන් යනවා එයා දන්නේ නැහැ මේ සසරක් එයාට ඇදෙන බව බව ලක්ෂ ගාණක් ඉපදෙන්න දුක හැදෙන බව එයා දන්නේ නැහැ. නොදැනුවත්වම එයා කරත්තෙට බැඳෙනවා. නොදැනුවත්වම සතාට නාස්ලනුව වැටෙනවා. නොදැනුවත්වම එයා සසර යනවා. කවදාද දවසක 2600ක් මේ ශාසනයෙත් මම ඇවිල්ලානේ මම දන්නෙත් නෑනේ. එහෙනම් මේ තේජෝ මට්ටමින්, සිටිවිලි මට්ටමින් එයා নানা ප්‍රකාර කරත්තවලට බැඳපු ගවයෙක් වෙලා එහෙනම් අනාගාමී පුද්ගලයෙක් මේ ලෝකයේ ගමන් කරනකොට එයා තමයි දැනගන්නේ අන්න චේතනාවක් ඇති වෙන ලෝභය මේ කරත්තේ මාව දැන් බඳින්න හදන්නේ. එයා සිතවිල්ල ඇති වෙනකොටම කරත්තෙන් නිමේෂර වියගායි ලිස්සනවා. එයා උර දෙන්නේ නැහැ. උර දුන්නත් එයා කියලා තිබ්බා බැන්දා. බැන්දොත් වැඩේ ඉවර වුණා. අර කර්මය ගෙවනකම් එයා සසර යන්න ඕනේ. එහෙනම් අපට චේතනාවක් ඇති වෙනකොට ලෝභ දේශ මොහ රාග කියන චෛතසිකයන් ඇති වෙන්න පුළුවන්. මේ තේජෝ මට්ටමෙන් කතා කරනකොට මේක අභිධර්මානුරූපීව කතා කරන්න ඕනේ. එහෙනම් සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත අසංකාරික සිතක් සෝමනස්ස සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිතක් ලෝභ සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික අසංකාරික සිත උපේක්ඛා සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත ද්වේෂ සාගත දික්ටි සම්ප්‍රයුක්ත සසංකාරික සිත මේ විදිහට ඇතිවෙනා වූ සෑම චෛතසිකයක් තුලම මේ විඥාණය කරත්තයට බැඳෙන්නු ලබනවා හේතුව චේතනාම් වික්කවේ කම්මං වදාමි ඒ චේතනාවට අනුව ඇතිවෙනා වූ කර්මය නිසා මෙයා භවේ යනවා අර චේතනාව පරිසම් දෙන්න ඕනේ උපේක්ඛා සාගත රාග සාගත ditthi samprayukta asamkarika සිතක් ඇති වුණොත් එයා රාගයෙන් ඇතිවෙච්ච නිසා නැවත නැවත මේ ලෝකේ ගණිකාවන් එයාට මුණ ගැහෙනවා ගොඩාක් වැරදි වැඩ කරන කාමයේ වරදවා සිටින කට්ටිය ඇසුරට හම්බෙනවා. එයාට හම්බෙන භාර්යාව ගොඩාක් රාගිකයි. හම්බෙන දරුවෝ රාගිකයි. ඇයි? එයා ඇවිල්ලා තින අර චේතනාවෙන්. එහෙනම් ඒ චේතනාවෙන් ඇති කරගත්තා වූ කර්මයට මෙයාව ගවයෙක් වශයෙන් බැඳා බැඳාම මෙයා ಜಾති ಜಾති වාරයක් නැවත නැවත උපදින්න ඕනේ අර චේතනාවට අදාළ කර්මය ගෙවන්න. එහෙනම් මේවා සිතිවිලි වලින් ඇති වෙලා සිතිවිලි වලින් මෙයා බැඳිලා සිතිවිලි වලින් මෙයාට කර්මානුරූපී බරපැටලිලා සිතිවිලි වලින් මේ බර හැදගෙන මෙයා යනවා. මෙයා දන්නේ නැහැ මෙයාට එහෙම එකක් වෙලා කියලා. එහෙනම් මේක තමයි තේජෝ මට්ටමේ මනෝපොබ්බංගමා ධම්මා මනෝසෙට්ටා මනෝමයා කියන ගාථා වරන් බලනකොට මේ ලෝකයේ අනාගාමි පුද්ගලයාත් කර්තයට බදිනවා. කොහොමද පුංචි පුංචි සිතිවිලි වලින් එනකොට ඒ සිතිවිලට කර්ම හැදෙන්නේ නැද්ද? ඒකට යාර දුක් විඳින්න සිදුවෙන්නේ නැද්ද? එහෙනම් එයත් කරත්තට බඳිනවා. ඒ කරත්ත බොහොම සරල කරත්ත. බර අඩු කරත්ත. කෙටි ධාවන කරත්ත. එහෙනම් ඒ වගේ කෙටි ධාවනයට යන්න, ඒ තමන්ට කඩේකට යන්න, වෙලට යන්න බඩු නැතුව මිනිස්සු විතරක් නැගලා දෙන්නේ නැගලා ගිහිල්ලා ඒ විනාඩි 5න් ඒගොල්ලෝ බයිනවා. කරත්තේ ඉන්න සතාට කිසිම අමාරුවක් නැහැ. එයා විවේකයෙන් ගාක් යට ඉන්නවා. නැත්තම් ලියලා හරියාම එයා කකා බිබී සන්තෝෂෙන් ඉන්නවා. හැබැයි අවශ්‍ය වෙනකොට නැවත අර විනාඩි 10 බර එයා දින්න ඕනේ. මේ විදියට අනාගාමි වෙලා හරියත් මාර්ගයේ යන කෙනා වෙනකම්ම මේ බර කොහෙන් හරි තැනකින් පැටලෙනවා කොහෙන් හරි නාස්ලනුවක් වැටෙනවා කොහේ හරි කරත් එකට මෙයාව බඳිනු ලබනවා ඒ කරත්තේ බර මෙයා ඇදගෙන යනවා එහෙනම් සසර පවතින තාක්කල් ඉපදෙන තාක්කල් සෑම ආර්ය ශ්‍රාවකෙක්ම මොනවාරි කරත්තයකට බඳිනවා පුදුජන මිනිස්සුන්ට අපි පව් කියලා කියනවා හේතුව දැනටම දහස් ගණන් කරත්ත බඳලා තව තවත් ලෝභ දේශ මොහ අදාගෙන පංචකාමයන් පිනවන නිසා තවත් ලක්ෂ ගණන් වලින් කරත්ත බනිනවා. කවදාවත් මේ කරත්ත වල වියගස් වලින් බේරෙන්න හම්බෙන්නේ නැහැ. নানা ප්‍රකාර විදිහට සසරේ දුක් විඳින්න සිද්ධ වෙනවා. මේක තමයි තේජෝ මට්ටමින් අපි සාකච්ඡා කළාම ඒ තේජෝ මට්ටමින් තියෙන මනෝපොබ්බංගම ධම්මා වලට අනුව ගාථාවේ සරල තේරුම.